මාතෘකා කරන්නට යෙදුනේ සූත්‍රාන්ත පිටකේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳව ඊටාම හොඳින් සඳහන් වන සූත්‍ර දේශනාවක්. පින්නතුල්ල බලයි ඇයි මේ ස්වාමීන් වහන්සේලා නිතරම මේ පංචස්කන්ධය ගැන බණ කියන්නේ කියලා. පින්නතුනි පංච උපාදාන ස්කන්ධය පිළිබඳව මේ තරම් බණ කියන්නේ මේ පංච උපාදානස්කන්ධයම තමයි අපට අවබෝධ කරගන්න තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දුක දුක මොකද්ද කරන්න කිව්වේ නැති කරන්නද කිව්වේ අවබෝධ කරන්නද අවබෝධ කළ යුතුයි දුක අවබෝධ කළ යුතුයි සමුදය අන්න නැති කරන්න ඕනේ ප්‍රහාණය කළ යුතුයි නිවන සාක්ෂාත් කළ යුතුයි මාර්ගය වැළිය යුතුයි. එහෙමනම් පින්නතුනි දුක කියලා කිව්වහම මේ පංච පාදානස්කන්ධයම තමයි දුක. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ, පේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛං කොටින්ම කිව්වොත් සංක්ෂේපයෙන් කිව්වොත් මේ පංචපාදානස්කන්ධයම දුකක් හැටියටයි බුදුරජාණන් වහන්සේ වදාළේ. පින්නතුනි අපි මේ වගේ ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට අපේ අතින් වන පුංචි පුංචි අඩුපාඩු නිවැරදි කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒකනේ බණ ඇසීමේ තියෙන සාන්දෘෂ්ටික ප්‍රතිඵල නේද? එහෙමනම් බලන්න අපි සරණ ගිය අපේ සරුවත්ඥන් වහන්සේ තථාගතයන් වහන්සේගේ මුල්ම දේශනාවෙන් අපට උගන්වන්නේ ඉපදීම දුක. ඉතින් ඉපදීම දුකක් කියලා අපේ සරුවත්ඥන් වහන්සේ අපිට වදාලා නමුත් ශ්‍රාවකයන් හැටියට අපි ඉපදීම දුකක් හැටියටද ගන්නෙ? දුකක් හැටියට ගන්නවා නම් පින්නතුනි මේ වචනේ පාවිච්චි කරන්න බෑ. මොකද්ද වචනේ? උපන්දින වලට සුබ උපන්දිනයක්. මොකක්ද ඕකේ තියෙන සුබේ? ඒකේදී සුබයක් නැහැ. එහෙමනම් අර තථාගතයන් වහන්සේ අපි නිකන් මූනිච්ඡාවට බුද්ධං සරණං ගච්ඡාමි කියලා හදවතින් ප්‍රතික්ෂේප කරනවා. ඒත් උන්වහන්සේගේ පළවෙනි දේශනාවෙන්ම තියෙනවා ජාතික දුක්ඛා කියලා ශ්‍රාවකයෝ හැටියට අපි ඒක සුඛයක් හැටියට ගන්නවා. සම්පූර්ණේ මහසයි පොළොවයි වගේනේ. එහෙනම් ඒ වගේ ජන්මදිනයකදී උනත් අපි ඒ වගේ වචනයක් පාවිච්චි කරන්නේ නැතුව පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියලා වගේ විශ් කරන්න නැත්නම් ආශිංසන පවත්තන්න අපි පුරුදු වුණා නම් ඒක ටිකක් සාරුප්‍යයි. එහෙම නැතුව අපේ බුදුරජාණන් වහන්සේ දුකයි දුකයි කියන අපි සැපයි සැපයි කියන ශ්‍රාවකයෝ. එහෙනම් ඒ වගේ දේවල් පවා අපි නිවැරදි කරගෙන මේ ගමන යනවා නම් ඉතා හොඳයි. එතකොට දැන් මේ පංචපාදානස්කන්ධය ගැන මෙච්චර උගන්වන්න මේක අවබෝධ කරගන්න ඕන. පින්නතුනි පංච උපාදානස්කන්ධය අවබෝධ කරගත්තා නම් එයා නිවන් දැකලා ඉවරයි. දැන් අපි හිතමු කෙනෙක් කියනවා මට නම් දැන් දුක 100ට 100ක්ම අවබෝධ වෙලා තියෙන්නේ. මට නම් හොඳටම දැන් දුක තේරෙනවා. හැබැයි ඉතින් මට තියෙන එකම ප්‍රශ්නේ මේ ළමයි ටික අතහරින්න බැරි කම කියලා කියනවනම් එයාට දුක අවබෝධ වෙලා නැහැ. දුක ਸਰව ප්‍රකාරයෙන්ම අවබෝධ වුණා නම් ඇත්තටම එයා සමුදය ප්‍රහාණය කරලා ඉවරයි. නිවන සාක්ෂාත් කරලා ඉවරයි. මාර්ගේ වඩලා ඉවරයි. අන්න ඒ නිසා තමයි මේ ස්වාමින් වහන්සේලා নিরතුරුවම මේ පංච පාදානස්කන්ධය පිළිබඳව මෙච්චර බණ කියන්නේ. සූත්‍රාන්ත පිටකේ ගත්තත් අභිධර්මයේ පිටකේ ගත්තත් පංච පාදානස්කන්ධය පිළිබඳව කොච්චරනම් දෙසුම් තියනවාද ඉතින් එහෙමනම් අදත් මේ පංච පාදානස්කන්ධය පිළිබඳව සඳහන් වන දේශනාවක් මේ දේශනාවේ නම කජ්ජනීය සූත්‍රය අහලා තියෙනවද අහලා තියෙන්න පුළුවන් කජ්ජනීය කියලා කියන්නේ කාලා දාපු දෙය එදා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ සරත්නවලදී ඊළඟට මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේශනා කරපු මුල් පෙළේ සූත්‍ර දේශනාවක් තමයි කජ්ජනීය සූත්‍රය කියලා කියන්නේ. එහෙනම් ඒකෙමුත් අපට තේරෙනවා අරිත්ත මේ ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සිංහල මහරහතන් වහන්සේලාට නැත්තම් ස්වාමීන් වහන්සේලාට උතුම් අරිහත්ත්වයේ ගෙන දීමට සමර්ථ වෙච්ච සූත්‍ර දේශනාවක් තමයි මේ කඩ්ඩනීය සූත්‍රය කියලා කියන්නේ. පින්නතුනේ අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවන මහා විහාරයේ වැඩ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා 39ක් භාගතුන් වහන්සේ දකින්න ආවා. ඉතින් බොහෝම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකක් පසක මේ ස්වාමීන් වහන්සේලා ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ දැක්ක මේ ස්වාමීන් වහන්සේලා බොහෝම හොඳයි. බොහෝම සිල්වත්. ඒ වගේම සීලවන්තකම විතරක් නෙවෙයි නීවරණ යටපත් කරන පංච අභිඥා අට සමාපatti උපදවලා තිබ්බේ. ඒ කියන්නේ මේ ස්වාමීන් වහන්සේට අභිඥා තිබුණා. හැබැයි මේ 39න් එක නමක්වත් කිසිම මාර්ගඵලයකටපත් වෙලා හිටියේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කල්පනා කළා උන්වහන්සේ ਸਰවඥතා ඥාණයෙන් බැලුවා මේ ස්වාමීන් වහන්සේලා ළඟ තියෙන මේ දක්ෂතාවයෙන්ම මේකම උපකාර කරගෙන උන්වහන්සේලාට මගඵල නිවන් ගෙන දෙන්නට ඕන කියලා තථාගතයන් වහන්සේ හිතලා උන්වහන්සේ තාම විචිත්‍ර දේශනාවක් කළා. දැන් පින්නතල දන්නවා බුදුරජාණන් වහන්සේට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්න තියෙන පුදුමාකාර හැකියාවක්. දැන් මෙතන ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉඳගෙන බණ කිව්වනම් මේ හැම කෙනෙක්ම මේ ආසනයේදීම මගඵල නිවන් අවබෝධ කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා ඒ ඒ සත්‍යයන් සතර පුරා පුරුදු කරපු දේවල්. ඒ වගේම දිනු වෙච්ච ඉන්ද්‍රිය ධර්ම. මේ සියල්ලම බලන උන්වහන්සේ බණ කියන්නේ. ඒ උන්වහන්සේට පුදුමාකාර හැකියාවක් තියෙන සත්‍යයන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්න. දැන් ගෝවියෙක් ආවොත් මේ ගෝවිකම ගැන තමයි කතා කරන්නේ. ගෝවියා දන්නෙත් නෑ මගපල නිවන් අවබෝධ කරනකම්. වෙලෙන්දෙක් ආවොත් වෙලඳාම කතා කරනවා කොහොමද දැන් බිස්නස් හොඳට යනවද? ඒ විදිහට වෙලඳාම ගැන කතා කරන අන්තිමට වෙලෙන්දා නැගිටින්නේ මාර්ගඵලලාභියෙක් වෙලා. ඊළඟට ගොවියෙක් නැත්තම් ඊළඟට ගොපල්ලෙක් ඒ කියන්නේ හරක් බලන කෙනෙක් එහෙම කෙනෙක් කවුත් හරක් ගැන කතා කරන කොච්චර හරක් ඉන්නවද කොච්චර කිරි ගන්නවද දැන් ගවයන්ට කන්න තියනවද ඉතින් Taman දන්න වෘත්තිය හරි කැමැති කතා කරන්න දන්නේම නැහැ නැගිටිනකොට අවබෝධයටපත් වෙලා දේශපාලඥෙක් ආවත් එහෙමයි රාජ්‍ය පාලනය ගැන කතා කරනවා අන්තිමට චතුරාර්ය සත්‍යයට එනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් මේ ස්වාමීන් වහන්සේලාගේ දක්ෂතාවය අනුව උන්වහන්සේලාට මතක් කරන මහණෙනි අතීත සංසාරේ පිළිබඳව සිහි කරන්න. ඇයිද මේ ස්වාමීන් වහන්සේලාට පුබ්බේ නිවාස ඥානය තියෙනවනේ. කිව්වා දැන් පෙර සංසාරේ ආපස්සට ආපස්සට ආපස්සට බලන්න කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේලා බලාගෙන බලාගෙන යනකොට පුදුම බයක් හිතුණා. අහු පුදුම සසර ගමනක් නෑවිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ අහනවා මහණනි සොරුන් වෙලා, දූෂකයෝ වෙලා, වැරදිකාරයන් වෙලා බෙල්ල කපාපු අවස්ථාවල රජවරුන්ගේ දඩුවන් වශයෙන් බෙල්ල කපාපු අවස්ථාවල ගලාගෙන ගිය රුධිරය කොච්චර ප්‍රමාණයක්ද කියලා. අනේ ස්වාමීනි ප්‍රමාණ කරන්න බෑ කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ දීර්ඝ සසර හරක් වෙලා ඒ වගේම එළුව වෙලා කුකුළු වෙලා ඌර වෙලා බෙල්ල කපාපු අවස්ථාවල ගලාගෙන ගිය රුධිරේ අනේ ස්වාමීනි මහසાગරයට වැඩි කිව්වා දැන් පින්නතොනි මහා සාගරයට වැඩි කිව්වම ටිකක් පිළිගන්න මොකද්ද වගේ නේද? ඒ දැන් ලිඳක වගේ නම් ඔන්න වතුර ප්‍රමාණය නම් ටිකක් හිතන්න පුළුවන්. කමන්නේ ගඟක වගේ නම් ඒත් හිතන්න පුළුවන්. මේ මහා සාගරය කිව්වම පින්නතොනි සැබවින්ම මහා සාගරයට වැඩි. ඒ වගේ සසර ගමනක් අපි ඇවිල්ලා තියෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ එදා මහා පාරේ වඩිනකොට අර ගෙරි රැලක් නැත්නම් අර කූඹි රැලක් විශාල කූඹි රැලක් දැන් පාරෙන් අනිත් පැත්තට යනවා. කෝටි ගාණක් කූඹි. බුදුරජාණන් සිනහ පහල කළා අනන්ත මාහිමියන් වහන්සේට වදාරන ආනන්ද බලන්න මේ සසර. මෙතන එකෙක්වත් නැහැ කිව්ව ශක්තිති රජ නොවිච්ච. ඒ කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතිව ඉපදිලා තියෙනවා. සංස්කෘත රජ කියන්නේ පුංචි රාජ්‍යයක් නෙවෙයිනේ. ඒක පුණ්‍ය 이르දියා. එතකොට දැන් මෙතන ඉන්න හැම කෙනෙක්ම ශක්ති වෙලා කෙනෙක් අපිට අහන්න දෙයක් නැහැ නේද? මෙතන ඉන්න හැමෝම ශක්‍රයා වෙලා හිටින්දලා තියෙනවා. ශක්‍ර දේවේන්ද්‍රයා. ඊළඟට මෙතන ඉන්න අය හැමෝම පින්නතුනේ එක්ති තලේ හැම තැනම කරක් ගහලා තියෙනවා. හැබැයි ගිහිල්ලා නැති එකම තැන තමයි සුද්ධ ආවාසය. එහෙට ගියොත් නම් ආයෙන්නේ නැහැ. එතකොට බලන්න කොහොම ගමනක්ද අපි ඇවිල්ලා තියෙන්නේ. අපි පින්නතුනි ලබන්න තියෙන සියලු සැප ලබලා තියෙනවා. හැබැයි විඳින්න තියෙන සියලුම දුක් විඳලක් තියෙනවා. අවීචී එහෙම කල්ප ගණන් ඉඳලා තියෙනවා. ඒක එච්චර දීර්ඝ සසර ගමනක්. දැන් මේ ජීවිතේ අපි බලන්න මේ පුංචි පුංචි දේවල් අල්ලගෙන දඟලනවා. ශක්විත රජ වෙලා ඉන්නකොට අපේ මාලිගා කොහොම තියෙන්නේ? නේද? ඊළඟට පින්නතුනේ දැන් අපි මේ අපේ ඊඩම තියෙන පර්චේස් 20 හරි 10 හරි අල්ලගෙන දඟලනවා නම් කොච්චර මෝඩකමක්ද නේද? ඉතින් එහෙමනම් දීර්ඝ සසරේ විඳපු සැප දුක් ඒ වගේ ප්‍රමාණ කරන්න බෑ. ඉතින් එහෙමනම් මේ සසර ගමනේ ආරම්භක කෙලවරක් හොයන්නත් බෑ. මෙන්න මෙතනින් පටන් ගත්තා කියලා මොකක් හරි තියෙන්න බෑ. මේක එහෙම දෙයක් නෑනේ. කොතනින් පටන් ගත්තද මොකද්ද කියලා හොයාගන්න බැරි සතර ගමන. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේකේ කෙලවරක්වත් මේකේ අන්තයක්වත් හිතන්න එපා. ඒක අචින්තිය දෙයක්. කෙනෙකුට විශේෂ වෙන්නේ නැහැ. එහෙම සසර ගමනේ පින්නතුනි බෙල්ල කපාපු අවස්ථාවල ගලාගෙන ගිය රුධිරයේ ඇත්තටම මහා සාගරයට වැඩි. ඒක හොඳට ධර්මයේ කියවනකොට ඒ වගේම ධර්මයේ හොඳට යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරනකොට තේරෙනවා මේක ඒකාන්තයෙන් එහෙමමයි කියලා. දැන් බලන්න තව දවස් තවත් උපමාවකින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ලෝකයේ තියෙන සියලුම ඔය රුක්ෂලතා ගස්කොළන් සියල්ලම කපනවා. ඉතින් හිතන්නකෝ දැන් මේ අපේ සිංහරාජ වනාන්තරේ කොච්චර ගස්කොළන් තියෙනවද නේද? ඊළඟට ලෝකේ ගත්තාම ඉතින් වනාන්තර කොච්චර තියෙනවද? ඒ සියලුම වනාන්තර ගස් කොළන් වැල් හැල්ල මේ නොයෙක් හැමදේම තුරුලතා සියල්ලම කපනවා. අඟල් භාගයට වගේ චූටියට ඒවා ඔක්කොම කපනවා. මහා කොටන් තියෙනවා නම් කපලා ඒවා අඟල් භාග වගේ පුංචි පුංචි කෑලි. ඒවා ඔක්කොම ගොඩ ගහනවා. ගොඩ ගහලා එකක් දානවා මේ මගේ තාත්තා කියලා. තව කෑල්ලක් අරගෙන දානවා ඒ තාත්තගේ තාත්තා. තව කෑල්ලක් දානවා ඒ ඒ තාත්තගේ තාත්තා. එහෙම පින්නතුනි ඒ කෑලි ගොඩම දැම්මත් ඒක ඉවරුණත් මව් පිය පරම්පරාව ඉවර වෙන්නේ නැහැ කියලා. එතකොට බලන්නකො මේකේ ස්වභාවය නේද? එහෙමනම් මේ අම්මලා කොච්චරනම් සසර රා දරුව හදලා ඇද්ද? කොච්චරනම් ස්වාමි පුරුෂෝ මහත්තුරු ඉන්න ඇද්ද? මහත්තුරුන්ට මොනතරම් බිරින්දෑවරු ඉන්න ඇද්ද? ඉතින් දැන් මේටි ඉස්සෙල්ලා ජීවිතේ දරුවෝ අපිට මතකද? නෑ. එහෙමනම් මේ වර්තමාන දෙයක් අල්ලගෙන අපි දඟලනවා කියලා කියන්නේ පිළිතුරු තනිකර මෝහය. මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕන. එතකොට එහෙමනම් දැන් මේ ස්වාමීන් වහන්සේලා මේ විදිහටම දැන් මෙනෙහි කරනවා. මෙනෙහි කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි ඔබ රූපය අවබෝධ කළේ නැහැ. ඒකයි මෙච්චර දුර එන්න උනේ. ඔබ රූපේ වේදනාව අවබෝධ කළේ නැහැ. සංඥාව අවබෝධ කළේ නැහැ. සංස්කාර අවබෝධ කළේ නැහැ. විඥාන අවබෝධ කළේ නැහැ. ඒකයි මෙච්චර මේ දීර්ඝ සසර ගමනක් එන්න උනේ. ත්‍රිලක්ෂණ ප්‍රතිසංයුක්ත දේශනාවක් කළා. දේශනාව අවසන් වෙනකොට මේ සියලුම ස්වාමීන් වහන්සේලා සෞඛ්‍ය ලෙසුන් නැසා මහා රහත් භාවයට පත් වුණා. ඉතින් එහෙමනම් පින්නතුනේ මේ පංච උපාදානස්කන්ධය විශේෂයෙන් විඥානය. අපේ මේ හිත. අපේ මේ විඥානය නිකන් අභ්‍යවකාශයේ පවතින්නේ නැහැ නේද? විඥානය පවතින්නේ රූපේ දැසගෙන. වේදනාවේ දැසගෙන. සංඥාවේ දැසගෙන. සංස්කාර ඒ බැසගෙන තමයි විඥානයේ ක්‍රියාකාරීත්වය පවතින්නේ. ඒ නිසා විච්ඡදේ තමයි දැන් අපි ඉගෙන ගන්න. එහෙමනම් මේ දේශනාව හොඳට හිතට වද්දගන්න පංච උපාදාන ස්කන්ධය ටිකක් කෙටියෙන් මේ වෙලාවේ හැටියට කල්පනා කරන්න ඕන. පින්නතුනේ පළවෙනි උපාදාන ස්කන්ධය තමයි රූප. රූපස්කන්ධය. රූපස්කන්ධය කොහොමද තෝරලා තියෙන භාගතුන් වහන්සේ? මේක අවබෝධ කරගන්න, තේරුම් ගන්න තරමට මේක අවබෝධ කරගන්න ලේසි. නැත්තම් අපි ඒකකයක් වශයෙන් අල්ලගෙන මම කියලා මමත්වයක් බොරුවට හදාගෙන ඔහේ කාලේ ගත කරනවා. එහෙමනම් රූපස්කන්ධය කියලා කියන්නේ රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. රූපය කියලා කියන්නේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දෙයක් නැත්නම් නැසි යන කියන දෙයකට තමයි රූපය කියලා කියන්නේ. නැසි වෙනසි යන දෙයක්. මොන වගේද මේක නැසි වෙනසි යන්නේ? සීතලෙන් නැසි වෙනසි යනවා. උණුසුමෙන් දැන් මහගින්නක් ආවොත් මේක නැති වෙලා යනවා. බඩගින්නෙන් පිපාසයෙන් නැති මදුරුවන්ගෙන් පවා ඒ වගේම නොයෙක් සර්පාදී විස මොනවා හරි වුණොත් මේ රූපේ නැති වෙලා යනවා. එහෙමනම් මේ රූපේ සකස් වෙනා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන්. එතකොට පින්නතර දැන් පින්නතරට තේරෙනවා මේ රූපය කියන එකේ තේරුමම විනාශ වෙලා යනවා කියන එක. නේද? මේ සූත්‍ර පිටකේ පැහැදිලිව මම මේ කිව්වේ බුද්ධ වචනේ. රූපය කියලා කියන්නේ වහාම කැඩලා බිඳලා යන එකක්. හැබැයි අභිධර්ම පිටකේ සතර පරමාර්ථ අහලා තියෙනව නේද? සතර පරමාර්ථ මොනවද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. මේ පරමාර්ථ කියන මෙතන පින්නතන මේවා වෙනස් වෙන්නේ නැහැ කියන තමයි පරමාර්ථ කියන්නේ. එහෙනම් සූත්‍ර පිටකේ රූප කියන්නේ වෙනස් වෙනවා. පරමාර්ථ නැත්නම් අභිධර්ම පිටකේ රූප කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එක. ඉතින් කොහොමද මේක අපි තේරුම් ගන්නෙ? පින්නතුනේ මේ සූත්‍ර පිටකේ බොහෝ සෙයින් අපි ජීවත් වෙන්නේ සම්මුති ලෝකේ. නේද? අපි සම්මුති ලෝකේ ජීවත් වෙන්නේ. අපි නොයේක් දේවල් වලට නොයේක් නම් ගොඩ දාගෙන ඉන්නවා. ගියක් එක දාගෙන තියෙනවා. ගේ ඇතුළේ තියෙන බහන්න පුට්ටු ඇඳන් ඊළඟට රූප වාහිනිය පිගං කෝප්ප ඔය විදිහට අපි නම් දාගෙන ඉන්නවා. එතකොට දැන් අපි ගත්තාම ගැහැණිය, පිරිමියා, ලදරුවා, මහල්ලා ඔය විදිහට මේ ලෝකෙ ඉතින් නම් කියන්නේ කිව්වොත් කෙලවරක් නැහැ. ඒවා අපි රූප හැටියට දකින්නේ නේද? එතකොට ඒවා වෙනස් වෙනවා. ඒවා වෙනස් වෙනවා. ඒවා කැඩලා බිඳලා විනාශ වෙලා යනවා. ඒක 아무තුන් කියන දෙයක් නැහැ. දැන් බලන්න පුංචි කරලයකින් ආරම්භ වෙච්ච අපි දැන් මොන විපරිණාමයකට පත් වෙලාද නේද? ඉතින් මේක වෙනස් වෙනවා. කැඩලා බිඳලා විනාශ වෙලා යන රූප රූපපීති රූපං කියන්නේ ඒකයි. හැබැයි අභිධර්ම පිටකයේදී රූපේ වෙනස් වෙන්නේ නැහැ කියන අපි ටිකක් තේරුම් ගන්න ඕනේ. පිළිතුර ඇතර පරමාර්ථ වශයෙන් බලනවා. ඒ කියන්නේ රූපයක ස්වභාවය දැන් අපි ගත්තොත් දැන් අපි මා ඉදිරියෙන් මේ තියෙන මම මේ උපමාව මීට කලිනුත් කියලා තියෙනවා. මේ මේ මේසේ. මේකට මේසේ කියලා අපි කියනවා. හැබැයි මේ උඩින් තියෙන ලෑලි ටිකයි කකුල් හතරයි ගලවලා දානවා පැත්තකට. එතකොට ඒ නම කියනවද? එතකොට මොකද්ද කියන්නේ? ලී ටිකක්. අන්න දැන් මේකේ වෙනස් වුණා ලී වුණා. ඊළඟට පොරවක් ගන්නවා. පොරක් කරන් ඒක දර ගානට දැන් පලා ගන්නවා. පුංචි පුංචි දර කෑලි. ඊළඟට දැන් ලී කියන්නේ ඊළඟට කියන්නේ මොකද්ද? දර. අර වෙනස් වෙනවා. ඊළඟට තවත් චූටියට මේක කීරි ගන්නට පලා ගන්නවා. ඒක දරක් නෑ දැන් කීරි. ඊළඟට මේක මැෂින් එකක් ගෙන ලී කුඩු කරනවා. ඊට පස්සේ කියන්නේ ලී කුඩු. අර දැන් කීරිත් නෑ දැන් කුඩු වුණා. ඊළඟට තවත් මැෂින් එකක් දාලා අපි මේක හොඳට දූවිලි බවට පත් කරනවා. එතකොට කුඩුත් නෑ දැන් දූවිලි. දූවිලි. ඊළඟට පිළිද තවත් මේක කුඩා කරොත් ඒකේ තියෙන පරමාණු. මේ පරමාණු ඇතුළේ මොනවද තියෙන්නේ? ඒක ඇතුළේ තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ කියන්නේ තද කියන එක තද ස්වභාවය. එතන අපි ඒක තේරුම් ගන්න ඕනේ. වැගිරෙන ස්වභාවය. උණුසුම් ස්වභාවයක් ඕකේ තියෙනවා. වායු ස්වභාවයක් තියෙනවා. එතකොට ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක මූලික ධාතුව. අන්න ඒක නිසා තමයි අභිධර්ම පිටකේ රූපේ වෙනස් වෙන්නේ නැහැ. පරමාර්ථ ධර්මයක් හිතුව අදාළේ. අපි හැම දෙයක්ම ගන්න සම්මුතියෙන්. නේද? දැන් අපි දැන් මුලින්ම ගත්ත මේ චිකෝ ඉතින් ඒක නැති වුණා. අන්තිමට හැබැයි ගිල ඉතුරු වෙච්ච තැන ඒ ස්වභාව ධර්ම ටික තියෙනවා. එහෙනම් පින්නතල හොඳට තේරුම් ගන්න ඕනේ මේ රූපය කියලා කියන්නේ පින්නතුනි විනාශ වෙලා යන දෙයක්. එහෙනම් දැන් අපේ මේ පංච පාදානස්කන්ධයේ මුල්ම දේ රූපස්කන්ධේ මේ අපට පේන්න තියෙන. එතකොට මේ රූපේට අපි සංඥාවක් දා ගන්නවා අස්මිමානය කියලා කියන්නේ. මම කියලා හැඟීමක් දාගෙන ඉනවා. ඒකට හේතුව අපි මේක ගන්නවා ඒකකයක් හැටියට. දැන් බුදුරජාණන් වහන්සේ මේ මේ පංචපාදානස්කන්ධයේ මේ අපිට පේන්න තියෙන මේ රූපස්කන්ධය වර්ගීකරණය කරනවනේ කොටස් කරනවා. මොනවද? කෙස්, ලොම්, නිය, දත්, ශම්, මාස්, නහර, ඇට, ඇට මිදුළු වකුගඩු ඔය විදිහට මේක 32කට බෙදලා තියෙනවා. දැන් පින්නතුනේ කෙස් ටික විතරක් අරන් බලන්නකෝ අපි ඔය කෙස් ටික මම කියලා ගන්නවද? නෑ. ලොම් ටික මම කියලා ගන්නවද? නෑ. ඊළඟට නියපොතු මම කියලා ගන්න චරිතක් තියනවද? නැහැ. දත් ටික ඒත් නැහැ. ඊළඟට වකුගඩුව මම කියලා ගන්නවද? අක්මාව ගන්නවද? මහ බඩවැල කුඩා බඩවැල ගන්නවද? අසුචි ගන්නවද? ලේ ගන්නවද? සරව ගන්නවද? මොකුත් නැහැ. එතකොට බලන්න මේ ටික ඔක්කොම අල්ලගෙන අපි මමක් මමෙක් හදා ගන්නවා. එතකොට දැන් මේක හොඳට මේ අනිත්‍ය සංඥාවම ප්‍රගුණ කරනවා නම් කීයටවත් මම කියන හැඟීමක් එනවද? මම කියන හැඟීමක් එන්නේ නැහැ. දැන් සාමාන්‍ය මේ අසුතවත් පුතග්ජනයාගේ ස්වභාවය පින්නතුනේ මේක ඉතින් වැරදි විදිහටම තමයි මේක ගන්නෙ. ඒ නිසා මම කියලා ඒකකයක් හදාගන්න. ඒකකයක් හදාගෙන ඉතින් මේ සතර පුරාම ඉතින් මම නම් මගේ නම් මට අයිති නම් මට ඕන විදිහට තියෙන්න දෙපැයි. එහෙම තියනවාද? දැන් මම නම් කොයි මමද කැමති තමන්ගේ රූපේ නාකි වෙනවට කැමතිද? කැමති නැහැ. දැන් මට අයිති නම් මේ ශරීරය මේ ශරීරයෙන් ලෙඩ වෙනවට කවුරුත් කැමතිද? සාමාන්‍ය ලෙඩ වෙනවට කැමතිද? නැහැනේ. ඒක එහෙනම් මට අයිති නැති හින්දා මේක එහෙම වෙන්නේ. දැන් මට අයිති නම් මගේ මම මම කියන විදිහටම ඉන්නවා නම් මට ඕන විදිහට තියෙන්න බෑ. හැබැයි මේක තේරුම් ගන්න ඕන අපි මේ සම්මුති ලෝකයේ ජීවත් වෙන්නේ. ඉතින් අපිට මම කියන වචනේ පාවිච්චි කරන්න වෙනවා. හැබැයි පින්නතුනි ඒ සම්මුති වශයෙන් පාවිච්චි කරාට මේක ග්‍රහණය කරගෙන හිටියොත් අපට වරදිනවා. ඒ නිසා මේක මේ විදිහට බෙද බෙදා බෙද බෙදා බලන්න පුළුවන් නම් මේක කැඩිලා බිඳිලා යන ආකාරය අපිට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් දැන් පින්නතුලට තේරෙනවා රූපස්කන්ධය කියන්නේ මොකද්ද? කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දෙයක් තමයි රූපය කියලා කියන්නේ. ඊළඟට වේදනා ස්කන්ධය. වේදනාව කියලා කියන්නේ මොකක්ද? දැන් අපි බොහෝ දෙනෙක් අද මේ වේදනාව කියලා කියන්නේ දුකට. මම මේ ලොකු වේදනාවක ඉන්නේ ඔයා මේ මොනවා කතා කරනවද? එහෙම කියනව නේද? ඒ ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? දුක් විඳිනවා කිය මම මහා ප්‍රශ්නෙක ඉන්නේ කියන එක. හැබැයි පින්නතුනේ සැප විඳිනකොට කවුරු හරි කියනවාද මම මේ වේදනාවක් විඳිනවා කියලා? කියන්නේ නැහැ. හැබැයි මෙතන වේදනාව කියලා කියන්නේ වේදයතිතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති විඳිනවා විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියන්නේ මොනවද අපි විඳින්නේ? ශප විඳිනවා. දුක් විඳිනවා. මධ්‍යස්ථ වේදනා විඳිනවා. පින්නතල හොඳට මතක තියාගන්න වේදනාවකින් තොරව එක තත්පරයක්වත් අපි ගත කරන්නේ හැම මොහොතේම අපි වේදනාවක් විඳිනවා. එක්ක සැප විඳිනවා. නැත්තම් මධ්‍යස්ථ වේදනාව විඳිනවා. නැත්තම් දුක් වේදනාව විඳිනවා. දැන් අපි හිතමු දැන් මේ පින තුල බණ අහනවා. බණ අහනකොට දැන් මේ ධර්මාරම්මණය කිරීම බොහොම සතුටෙන් අහනවා නම් ඒක සැප වේදනාවක් වෙන්න පුළුවන්. අයියෝ මේ බණ ටික කොයි වෙලේ ඉවර වෙයිද දන්නේ නැහැ කියලා අහනවනම් අන දුක් වේදනාව. ඉතින් එලවත් නැහැ මෙලවත් නැහැ අර පතෝල වගේ නේද? ඒ වහනවනම් අන මධ්‍යස්ත වේදනාව. එතකොට බලන්න ගත වෙන හැම තප්පරයකම අපි ඇහෙන් රූප දකිනවා. කනෙන් ශබ්ද අහනවා. නාසයෙන් ආග්‍රහණය කරනවා. දිවෙන් රස විඳිනවා. කයට පහස ලබනවා. සිතට අරමුණු ගන්නවා. මේ ඔස්සේ පින්නතුනේ අපි මොනවා හරි වේදනාවක් විඳිනවා. අපි ලස්සන රූපයක් දැක්කොත් සාහා කියලා නම් සැප. සැප වේදනාව. මොන අකමැති එකක් දැක්කොත් දුක, දෝමනස් වේදනාව. ඉතින් එහෙම දෙපැත්තරම නැතිවක් දකින්නව නේද? කොච්චරවත් දකින්නේ අපි හැම වෙලෙම දකින දේවල්. ඒවා දැක්කට ඉතින් 아무තු සැපේකුත් නැහැ, 아무තු දුකකුත් නැහැ මධ්‍යස්ථ වේදනා. හැබැයි පින්නතුණිය වේදනාව නිකම් මොහොම විඳලා පැත්තකට යන නම් ප්‍රශ්නයක් නැහැ. නැවත කර්ම සකස් වෙනවා. අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕන. ඒකයි මේ වේදනා ස්කන්ධය හැටියට බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්නන්නේ. දැන් බලන්න අපි සැප වේදනාව විඳින්නේ මේ ඉබේ විඳින වේදනාවක් නෙවෙයි. ඒකට හේතුවක් තියෙනවා. සසර කතර අපි ඒ සැප වේදනාවට අවශ්‍ය කුසල කර්ම රැස් කරා උන්න සැප වේදනාවක් විඳිනවා. අපි දුක් වේදනාවක් විඳින ඒකත් ඉබේ නෙවෙයි. ඒකටත් හේතුවක් තියෙන. ඒකනේ මේකට පටිච්චසමුපාදය කියලා කියන්නේ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. එතකොට අපි දුක් වේදනාවක් විඳින්නේ සසර කරපු සංසාරයේ කරපු කර්ම විපාකයක් හැටියට දුකක් විඳින්නේ. එහෙම නැතුව අපි නිකන් දුකක් විඳිනවද? නෑ. අපි මේ දුක් විඳින්න පින්නතුනේ සසර කරපු අකුසල කර්මයක විපාකයක් හැටියට. එතකොට බලන්න දැන් මේකේ තියෙන භයානකකම තමයි සසරෙහි අපි සාංශාරික වශයෙන් කුසල් කරලා සැප වේදනාවක් විඳිනකොට වර්තමාන ජීවිතේ අපිට ඇති වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ඇයි දෙයනේ අපි ලස්සන දෙයක් දකිනකොට ලෝභයෙන් ඇති වෙන්නේ. කැමැති හඬක් අහනකොට ලෝභය නැති වෙන්නේ. කැමැති සුවඳක් ආග්‍රහණය කරනකොට ලෝභය නෙවෙයි ඇති වෙන්නේ. ලෝභය. කැමැති රසයක් ලෝභය. කැමැති පහසක් ලෝභය. ඊළඟට පිනසන අකමැති දේවල් විඳිනකොට මොකද වෙන්නේ? අකමැති දේවල් විඳිනකොට දේශය. එතකොට බලන්න අපි සසර කුසල් කරලා කැමති දේවල් ලබා ගත්තත් අකමැති දේවල් ලබා ගත්තත් ධර්මය දන්නේ නැති කෙනෙකුට ඒ කාන්තෙන් අකුසල තමයි වැඩෙන්නේ. අන්න ඒ නිසා තමයි අපි වේදනාව තේරුම් ගන්නට ඕන. වේදනාව කියලා කියන්නේ එතකොට චෛතසිකයක්. වේදනාවේ ස්වභාවය මොකද්ද? විඳිනවා විඳිනවා කියන අර්ථයෙන්. ඉතින් මේ වගේ සමූහය තමයි වේදනා ස්කන්ධය. 아무තු දෙයක් නෙවෙයි මේක සිතුවිල්ල. දැන් අපි පංචස්කන්ධය කිව්වහම වේදනා ස්කන්ධය කොහොමද අපිට ලොකු දෙයක් වගේ ලොකු නැත්තේත් නෑ. හැබැයි ඉතින් මේක සිතුවිල්ලක් විතරයි චෛත්‍යකයක්. ඊළඟට පිළිදෙන සංඥා. සංඥා ස්කන්ධය කියලා කියන්නේ සංජානාතීතිකෝ භික්කවේ තස්මා සංඥාති උච්චති. හඳුන ගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥාව කියලා කියන්නේ. මොනවද අපි හඳුනගන්නේ දැන් ඉතින් සංඥා බලකාය කියලා හමුදාවේ තියෙනවනේ බලකායන්නේ. ඒ කියන්නේ හඳුන ගන්න. එතකොට සංඥාව මොනවද අපි හඳුනගන්නේ? ඇහෙන් රූප හඳුන ගන්නවා, කනෙන් ශබ්ද හඳුන ගන්නවා, නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නවා, දිවෙන් රස හඳුන ගන්නවා, කයෙන් පහස හඳුන ගන්නවා, සිතින් අරමුණු හඳුන ගන්නවා. තව මේ ලෝකේ හඳුන ගන්න කොතර දේවල් තියෙන උසයි නම් උසයි කියලා හඳුනගනවා. මිටි නම් මිටි, රතු, අර මල, මේ මල ලෝකේ තියෙන හැම දෙයක්ම හඳුනාගන්නේ මෙන්න මේ සංඥාවෙන්. බුදුරජාණන් වහන්සේ වදාारणවා මේ සංඥාව කියලා කියන්නේ මිරිඟුවක් වගේ. දැන් මිරිඟුවක ස්වභාවය මොකද්ද? ඇත්ත වගේ පේනවා ළඟට කියලා බලනකොට ඇත්ත නෙවෙයි. දැන් මොක අපිට තේරෙන හොඳටම සරලම උදාහරණයක් ගත්තොත් පින්නතුනේ මධ්‍යහාන කාලේ අපි වාහනයක කෙලින් පාරක යනවා කියලා හිතන්නකෝ තාර පාරක. අපිට පේනවා ඈත තාර පාරේ වතුර වගේ තියෙනවා. හැබැයි වාහනේ ළඟට ගිහලා බලන්න වතුර නැහැ. ආය ඈත පේනවා. ඒ කියන්නේ ඇත්ත වගේ පේනවා. නමුත් එහෙම දෙයක් නැහැ. මිරිඟුව කියන්නේ ඒක. එතකොට මේ සංඥාව අපි ටිකක් තේරුම් ගන්න ඕන. අශ්‍රතවත් පුතග්ජනයා වැරදි විදිහටමයි මේ හැඟීම ඇති කරගන්නේ. මේ හඳුනාගන්නේ වැරදි විදිහටමයි. ඒ කියන්නේ ඒ කියන්නේ පින්නතුනි අශ්‍රතවත් කියලා කියන්නේ ධර්මයේ ලැබිච්ච නැති කෙනා. එයා අනිත්‍ය දේ හඳුනගන්නේ නිත්‍ය හැටියට. දැන් බලන්න මේ පංච උපාදානස්කන්ධේ මේ ශරීර කූඩුව අනිත්‍යයි කියන එක සස්තුදක් වගේ තේරෙනවනේ නේද? ඊළඟට මේ හැම දෙයකම නිත්‍ය ස්වභාවයක් නැහැ කියන එක තේරෙනවා. නමුත් මේ අනිත්‍ය ස්වභාවයේ මෙච්චර තියෙද්දී හඳුනගන්නේ කොහොමද? නිත්‍යයි කියලා. ඒකනේ වැඩවලින් තේරෙනවනේ නිකන් සාමාන්‍ය නිත්‍ය නිත්‍ය සංඥාවක් තියෙන කෙනෙක් හැසිරෙන විදිහ අපට තේරෙනවා. සදාකාලිකයි වගේ තමයි ජීවත් වෙන්නේ. ඒ මොකද මේ ඇත්ත විදිහට හඳුනගන්නේ අන්න ඒකට දෙන නම තමයි විපල්ලාසය. සංඥා විපල්ලාසය. කියන්නේ අනිත්‍ය දේ හඳුනගන්නේ නිත්‍ය හැටියට. ඊළඟට පින්නතුනේ දුක් දේ හඳුනගන්නවා සැප හැටියට. දැන් බලන්න මේ පංච පාදානස්කන්ධේම සංක්ෂේපයෙන් ගත්තොත් දුකයි. නමුත් අපි හඳුනගන්නේ කොහොමද? සැපයක් හැටියට. දැන් හැබැයි පින්නතුල බලයි දුකක්ම නම් මෙතන තියෙන්නේ ඇයි සත්‍ය වුණේකට ඇදිලා යන්නේ කියලා. නෑ මේක පොඩ්ඩක් සැප තියෙනවා. කාමයේ ආස්වාදයක් තියෙනව නේද? ඒ ආස්වාදයේ දශම ගාන අල්ලන්න අපි කැමති. හැබැයි ඒ කාමය වෙනුවෙන් විඳින අනේක විද දුක් අපට මතක නැහැ. දැන් බලන්න අපේ ජීවිත පරිහරණය කරන්න අපි කොච්චරනම් ආදීනවයක් විඳිනවද කැපකිරීමක් කරනවද? උදේ ඉඳලා රෑ වෙනකම් බලන්න මොන කැපකිරීමක්ද අපි කරන්නේ? ඉගෙන ගන්නවා, රැකියා කරනවා, පාඨමාලා හදාරනවා, ගෙවල් හදනවා නේද? ළමයි හදනවා. ඒ ළමයි වෙනුවෙන් දිවා රෑම හම්චි වෙනවා. දැන් මේ අම්මා කෙනෙක් බලන්නකෝ. දරුවෙක් හදන්න ඒ කරපු කැපකිරීම බලන්න හිතලා නේද? ඊළඟට ඒ දරුවන්ට අදට උනත් ඉතින් ගිනි ගොඩක් මේ දරුවෝ කියන්නේ. අම්මේ කියන දරුවෝ එහෙම ප්‍රතික්ෂේප කරන්න කෙනෙක් නෙවෙයි අපි මේ යථාර්ථය අවබෝධ කරගන්න. ඉතින් යම් කිසි අපිට මේ මොහොතේ හරි අපේ දරුවෙකුට ප්‍රශ්නයක් වුණොත් ඉතින් අපිට කොච්චර දැනෙනවද? ඒකනේ ප්‍රිය වස්තුන් වැඩි වෙන්න වැඩි වෙන්න දුක වැඩි කියන්නේ. එතකොට බලන්න පින්නතොනේ මේ ආදීනව පැත්ත අපට පේන්නේ නැහැ. ආදීනව ගත්තොත් ඒක කියා නිම කරන්න බෑ. හැබැයි අර දසම ගාන ඒ සැපේ අපි අල්ලනවා. ඒක අල්ලගෙන ඉතින් ඒ පැත්තට මේ ඔස්සේම යනවා. ඒක තමයි පුතත් දැනෙන ස්වභාවය. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළේ දුක්ඛේ ලෝකේ පටිච්චිතෝ මේ ලෝකේ ඇත්තටම පිටලා තියෙන දුකේ. එහෙමනම් ඒ ගැන කල්පනාවක් නැහැ. අර පුංචි සැපය අල්ලනවා. මහමෙර වගේ තියෙන දුක ගැන කිසි අවබෝධයක් නැහැ. එහෙනම් බලන්න මේ දුක් ගොඩ අපි අල්ලනවා සුඛයක් ඇටියෙද. සැපයක් ඇටියෙද. ඒක සංඥා විපල්ලාසයක් වැරදි විදිහට හඳුනා ගැනීමක්. ඊළඟට පින්නතුනේ අනාත්ම දේ අපි අල්ලනවා ආත්ම හැටියට. ඒ කියන්නේ අනාත්මයි කියලා කියන්නේ වශඟේ පවත්තන්න බෑ කියන එකනේ මම මගේ කියලා ගන්න බෑ. ඒක අපට හොඳට තේරෙනවානේ මගේ නම් මම නම් දැන් මම මීට කලින් කිව්වේ මගේ කොණ්ඩේ නම් කොණ්ඩේ සුදු වෙන්නේ නැතුව තියෙනවා. මගේ හැම නම් කොණ්ඩේ ඒ හැම හැලි වැටෙන්නේ නැති වෙන්න තියෙන්න ඕනේ. මගේ ශරීරය නම් අසනීප වෙන්නේ නැතුව තියෙන්න ඕන. ඉතින් මේක මට ඕන විදිහට පවත්වන්න බෑ. හැබැයි පින්නතුනේ මේ තිලක්ෂණයෙන් අල්ලන්න අමාරු ලක්ෂණේ තමයි අනාත්ම ලක්ෂණය. අපි මොන දේ අතහැරියත් මම අතහරින්න කැමතිද? මම නෙවෙයි මගේ නෙවෙයි කියලා කියන්න එහෙම හිතන්නවත් කැමති නෑ මම ඉන්න ඕන. එහෙනම් එතන සංඥා විපල්ලාශයක්. ඊළඟට පින්නතුනේ අසුබ දේ අපි සුබ හැටියට ගන්නවා. දැන් අපි මේ පංචස්කන්ධය ගත්තාම තනිකරම අසුචි වලක් වගේනේ. නමුත් අපි ගන්නෙ මේක සුබ හැටියට. ඒක වැරදි හැඟීමක්. එහෙනම් දැන් සංනාව තේරෙනවා. දැන් කාල වේලාවක් යනවා. ඒ නිසා සංනාව කියන්නේ හඳුන ගන්නවා කියන එක. සංකාර කියලා කියන්නේ ඒක මහා ස්ථාර වශයෙන් විස්තර කරන්න පුළුවන්. සංකතං අபிසංකරොන්ති තික්කෝ භික්කවේ තස්මා සංඛාරෝති සංඛාරාති උච්චති. සංකතය අභිසංස්කරණය කරනවා. ඒ කියන්නේ සංකතයක ලක්ෂණ සංකතය කියන්නේ හේතු ප්‍රත්‍යංග ප්‍රකප්පිත දෙයක්. සංකතයක ලක්ෂණය මොකද්ද? උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිටස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. අට ගැනීමක් පේනවා වෙනසීමක් පේනවා. පවතින කාලය තුල වෙනස් වෙමින් පැවතීමක් පේනවා. එතකොට මේ අபிසංකරණය කරනවා කියලා කියන්නේ සංස්කරණය කරනවා කියන්නේ රූපේ විසින් නැවත රූප හදලා දෙනවා. ඉතින් මේ සංඛාරවල ස්වභාවය. නැවත කොටින්ම කිව්වොත් පංචස්කන්ධය නැවත පංචස්කන්ධ නිර්මාණය කරලා දෙනවා. ඒකනේ දැන් මේ මේ සංඛාර කියන එක මෙන්න මෙහෙම තේරුම් ගන්න. දැන් චෛතසික තියෙනවා 52ක්. කියන්නේ සිතුවිලි. ඒකෙන් වේදනා චෛතසිකයක් සංඥා චෛතසිකයක් අයින් කරනවා. වේදනා චෛතසික කියන්නේ වේදනාස්කන්ධේ. සංඥා චෛතසිකය කියන්නේ සංඥාස්කන්ධේ. ඉතිරි චෛසික 50ම සංස්කාර ස්කන්ධ. ඒ ශ්‍රද්ධාව කියන්නේ සංස්කාරයක්. වීරිය කියන්නේ සංස්කාරයක්. වෛරය කියන්නේ ලෝභය කියන්නේ ඔක්කොම සංස්කාර. ඉතින් එහෙමනම් සංඛාරවල ස්වභාවය වෙනතුල පැහැදිලි. ඊළඟට විඥානය කියලා කියන්නේ විඥානාතීති කෝ භික්කවේ තස්මා විඥානන්ති උච්චති. දැනගන්නවා කියන අර්ථය. මොනවද දැනගන්නේ? ඇහෙන් රූප දැනගන්නවා, කනෙන් ශබ්ද දැනගන්නවා. නේද? හිත නැත්තම් අපිට ඒවා දැනගන්න බෑනේ. අන්න දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා කියන්නේ. එතකොට පින්නතුනේ මේ කාලා දාපු දේ සූත්‍රේ නම කජ්ජනීය. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද දැන් රූපේ විසින් අපිව කාලා දැම්මේ? රූපේ අපි දැන් බැලුවොත් රූපේ කොහොමද කාලා දැම්මේ? දැන් අතීත සතුට අපට තිබිච්ච දේවල් දැන් මේ ජීවිතේ වුණත් බලන්න අපේ ඇහැ දැන් ඇහි රෝග හට ගන්නවා. එතකොට රූපේ කාලා දාන්න නැති වෙලා යනවා. නේද? ඒ විදිහට අපිට කොච්චර රෝගාබාධ තියෙනවද? රෝග වලින් අපේ ජීවිතේ කාලා දානවා. එතකොට බලන්න දැන් අතීත ජීවිතවල අපි අපිට කොහොම රූප තියෙන්නේ නැද්ද? සංවිත රජ වෙලා ඉන්නකොට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතුළේ ඉන්නකොට කොහොම ඉන්නේ දෙකක්වත් දැන් තියනවද නෑ දැන් මේ වර්තමාන ජීවිතෙත් එහෙමයි මේක කාලා දානවා ඊළඟට පින්නතුනේ දැන් මේ ජීවිතයේට ඉස්සෙල්ලා ජීවිතයේ තිබිච්ච රූපය අපට මතක නෑනේ ඒක කාලා දාලා ඉවරයිනේ ඉතින් මේ රූපේම ප්‍රාර්ථනා කළොත් මොකද වෙන්නේ අනාගතේ ලැබෙන්නේ මේ රූපේම තමයි අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මෙන්න මේක අපි තේරුම් ගන්න ඕන මේක නිකන් ආත්ම සංඥාවෙන් අල්ලගෙන මම කියලා ග්‍රහණය කරගෙන ඉන්න දෙයක් නෙවෙයි මේක කාලා දාන දෙයක්. දැන් බලන්න වේදනාව කියන එකත් එහෙම නෙවෙයිද? විඳීම කියන එකත් එහෙමයි. දැන් බලන්නකො අපි ඉතින් සැප වින්දා අපි හරේ හිටියා මෙහෙ හිටියා දැන් මේ ජීවිතේ බලන්න. මේ ජීවිතේ අපි විඳපු සැප දැන් සිහිනයක් වගේ නෙවෙයිද? සිහිනයක් වගේ නෙවෙයි විඳපු සැප දැන් ඉතින් ඇති දෙයක් නෑ. දැන් අපි හිතා ගන්න බැරි දරා ගන්න බැරි දුක් විඳලා තියෙනවනේ. ඒවත් දැන් ඉවරයි. ඒවත් අනිත් වෙලා ගියා. එතකොට බලන්න පින්නතුණු වේදනා ස්කන්ධය කියලා කියන්නේ කාලදාත දෙයක්. ඉතින් මේක අනාගතයට පැතුවත් දැන් සමහරව හිතනවනේ මේ ජීවිතේ දුක්බර ජීවිතයක් ගත කරනකොට හිතනවා අනේ මට ඊළඟ ජීවිතේ නම් හොඳට අධ්‍යාපනය හදාarලා හොඳ මව්පියෝ සුදුසු කාලයට හැමදේම ලැබිලා මෙන්න මෙහෙම මෙහෙම වෙන්න කියලා හිතනවා. ඉතින් පින්නතුනේ ඒ ලැබෙන්නේ මේ පංචස්කන්ධයම තමයි. එතකොට බලන්න වේදනාව කියන එකත් අතීතේ කාලා දාපු විදිහටම තමයි අනාගතේ පැතුවත් කාලා දාන්නේ. හඳුනාගත්ත දේවල් සක්විති රජ කියලා හඳුනාගත්තා. නොයේක් නොයෙක් විදිහට හඳුනාගත්ත හඳුනාගත්ත දේවලුත් විනාශ වෙලා කාලා දානවා. ওই විදිහට කරපු කියපු දේවල්. ඒ කියන්නේ සංකාර. ඒවත් කාලා දාලා ඉවරයි. ඊළඟට පින්නේ දැනගන්න දේවලුත් එහෙමයි. කොච්චරනම් මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අපි එක එකව දැනගත්තද? දැන් ඒක ඔක්කොම ඉවරයිනේ. ඉතින් එහෙමනම් මෙන්න මේ දේ අපි විපස්සනා වශයෙන් වඩන්න ඕන. මේක පුරුදු කරන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ දේශනාව කරලා වික්ෂුන් වහන්සේලාගෙන් අහන මහණෙනි ඇස නැත්තම් රූපේ නිට්ටයයිද අනිත්‍යයිද? වික්ෂුන් වහන්සේලා කියන අනේ ස්වාමීනි රූපේ නිට්ටය නෑ ඒක අනිත්‍යයි. එහෙමනම් ඒ විදිහටම වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව අහනවා නිට්ටියද අනිත්‍යද අනිත්‍යයි කියලා උත්තර දෙනවා ඊළඟට යමක් අනිත්‍ය නම් ඒ දුකයිද සැපයිද කියලා අහනවා එතකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි යමක් අනිත්‍ය නම් ඒක සැපයක් වෙන්න බෑ දැන් බලන්න අපි අනිත්‍ය දෙයක් අනිත්‍ය වශයෙන් හඳුනා ගන්න කියන්නේ පින්නතුනි යමක් අනිත්‍යයි කියන හඳුනා ගත්තට පස්සේ අපි ඒකට ඇලෙන්නේ නැහැනේ. ඇලෙන්නේ නැහැ නෙවෙයි ගැටෙන්නෙත් නැහැ. අපි හිතමු දැන් තරුණ පුතෙක් ඉන්නවා. ඒ පුතේ ඒ පුතාට අපි හිතමු සම වයසේ ගැහණු ළමෙක් හම්බ වෙනවා. එයා කැමති විදිහ කෙනෙක්. ඉතින් දැකපු ගමන්ම එතනදි මෙයාට ආරංචියක් එනවා මේ ළමයාට පිළිකාවක් වෙනවා. තව සතියයි ජීවත් වෙන්න කියලා. එහෙමනම් අර පුතා කෙලින්ම අදහස අතහරින්නේ නැද්ද? වැඩක් නැහැ. අර බලන්න අනිත්‍ය නම් අපි ඇලෙන්නේ නැහැ. ඒ නිසා තමයි අනිත්‍ය සංඥාව මෙනෙහි කරන්න කියන්නේ. අනිත්‍ය සංඥාව හොඳට ප්‍රගුණ කරනකොට පින්නතුනි අපි ඇලෙන්නේ නැහැ. මොකද ඇලිය වැඩක් නැහැ. ඇලෙන්නේ නැහැ විතරක් නෙවෙයි ගැටෙන්නේ නැහැ. අපි හිතමු දැන් ඒ වගේ මේ මාරාන්තික වින්න කෙනෙක් එක්ක අපිට ගැටීමක් ඇති වෙනවා. වැඩන්නේ නැහැ. තව ටිකකින් මෙයා ඉවරයිනේ. මොනවා කරන්නද ඉතින් අර අනිත්‍ය දෙයකට අපි ගැටෙන්නේ නැහැ ගැටිලා වැඩක් නැහැ. එහෙමනම් බලන්න මේ අනිත්‍ය සංඥාව අපි හොඳට අවබෝධ කරගත්තොත් දුක්ඛ සංඥාව අනාත්ම සංඥාව කියන මේ ත්‍රිලක්ෂණය අපට අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙනවා. එහෙමනම් පින්නතුනි මෙන්න මේ විදිහට පංචපාදානස්කන්ධයේ අනිත්‍ය වශයෙන්ම දකින්නක් පුරුදු වෙන්න ඕනේ. මේ 아무තු විකෘතියක් මේ නැත්තම් ගොඩුවට දානව නෙවෙයි. මේ තියෙන සත්‍ය සත්‍යයක් හැටියට දකින්න කියලා මේ උගන්වන්නේ. වෙන දෙයක් නෙවෙයි නේද? දැන් මම මේ කියන ඒවා බොරුද? මේක ඒකාන්තයෙන්ම ඇත්ත ඇති සැටියෙන් දැකීමක්. මේ සත්‍ය අපට දකින්න පුළුවන් නම් අපිට පින්නතුනේ ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ. ඇලීම් ගැටීම් නැත්තම් අපේ ඉලක්කේ කරා යන්න බොහෝම පහසුයි. එහෙමනම් පින්වත් හැම දිනාටම පංච පාදානස්කන්ධය පිළිබඳවම තේරුම් ගන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති